ඒ අපේක්ෂාවන් නැතුව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ පින්කමේ දායකත්වය රාජගිරිය කොටු වේගවඩ පදිංචි ධනවර්ධන කුලතිලක මහතා සහ දූදරු පිරිස නෝරිය කොස් හඳ හේන පදිංචි ඩීවී ධර්මදාස සේපාල මහතා ඇතුළු දූදරු පිරිස විසින් සිදු කරනු ලබයි. ඒ පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව අවසානයේ සිද්ධ කරනවා. ධර්මය හොඳට අහන්න. මේ ධර්ම දේශනා මාලාවක් අපි සිද්ධ කරන්නේ. ඒ සසරින් නිවනට කියන මාතෘකාව යටතේ විසුද්ධි මාර්ගය පැහැදිලි කිරීමක්. ඒ තුළින් මේ සත්‍යයා කොහොමද මේ සසර දුකින් මිදෙන්නේ කියන කාරණායි ඒ විසුද්ධි මාර්ගය තුළ අපි දේශනා කරන්නේ. පසුගිය දේශනා තුළ සීල විසුද්ධිය පිළිබඳව සීලයෙන් වඩාත්ම පිරිසිදු වීම පිළිබඳව සීල කියන්නේ සංවර බව විසුද්ධි කියන්නේ හොඳටම පිරිසිදුයි කියන අර්ථයයි සුද්ධ කියන්නේ පිරිසිදු විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි ඒ සීලයෙන් පිරිසිදු වෙලා ඒ සීලය උපකාර කරගෙන චිත්ත විසුද්ධිය හෙවත් සිත සමාධි ගත කරලා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන සිත තැන්පත් කරගෙන සිත එක අරමුණක වැඩි වෙලාවක් රඳවන්න පුහුණු කරලා ඒ ලබා ගන්න අධ්‍යාත්මික ශක්තිය තුළින් ධිට්ඨි විසුද්ධියේ ඉඳලා විදර්ශනා විදර්ශනා තුළින් මේ තථාගත ධම නිවැරදිව අවබෝධ කරගෙන වටහාගෙන විශ්වයේ සිදුවෙන යථාර්ථය තේරුම් අරගෙන අපි සෑම දිනෙකගේම ඒකායන ප්‍රාර්ථනාව බලාපොරොත්තුව මේ සසර දුකින් මිදීම හෙවත් නිවන එය අවබෝධ කරගන්නට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට යන ගමනක්. එවැනි දේශනාවකට සහ සම්බන්ධ වීමට ලැබීමත් මහත් භාගයක්. ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කර වදාළ ඒ උතුම් වූ සද්ධර්මය තමනු ශ්‍රවණය කරන ගමන් තවත් විශාල පිරිසකට ලංකා වාසී බෞද්ධ ජනතාවට විතරක් නෙමේ ලෝක වාසී සියලු දෙනාටත් ඒ ධර්මය ශ්‍රවණය කරන්න ඉඩකඩ සලසලා දීම තම තමන්ගේ ජීවිත තුළින් ලබා ගන්න පුළුවන් ජීවිතවලට ලං කර ගන්න පුළුවන් තම වටිනා භාග්යක්. එනිසා ගැඹුරු ධර්මයක් විග්‍රහ කරන්නේ හොඳට අහන්න. තැන්පත් වූ සිතින් අහන්න. එකඟ වූ සිතින් අහන්න. සමාධිමත් වූ සිතින් අහන්න. අපි ගිය සතියේ විස්තර කළා චේතනාහෙවත් කර්ම කියන ස්වභාවයන්. 201ක් කරුණ පිළිබඳව අපි පරීක්ෂණය සඳහා යොදා ගන්නවා. එයින් අපි 28ක් රූප පිළිබඳවත්, ద్వාර 6ක් පිළිබඳව, ඒ වගේම බාහිර අරමුණු 6ක් පිළිබඳව ඒ දෙක නිසා ඇති වෙන විඥාන 6ක් පිළිබඳව ඒ කරුණු ස්පර්ශය කරුණු තුල තියෙන ස්පර්ශය කින්නම් සංගති පස්සෝ ඒ ස්පර්ශ හයක් පිළිබඳව වේදනා හයක් පිළිබඳව විඳීම් වේදනා හයක් පිළිබඳව සංඥා හයක් පිළිබඳව සංචේතන හයක් පිළිබඳව පසුගිය දේශනා තුල තියෙනවා. ඒවා ඊටාත්ම සරලව පැහැදිලි කරලා දුන්නා. මෙතන ඉඳලා ආරම්භ කරන්නේ එතනින් ඉදිරියට තියෙන කරුණු. දික්ටි කියන්නේ දර්ශනයයි. දිට්ඨි කියන්නේ දැකීම, හෙවත් දර්ශනයයි. විසුද්ධි කියන්නේ පැහැදිලිවම දකිනවා. පිරිසිදුවම දකිනවා. නිවැරදිවම දකිනවා. ඒ දර්ශනය විසුද්ධි නම් ඒකට කියනවා දික්ටි විසුද්ධි. ඒතර අපි දන්නවා සප්ත විසුද්ධීන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දික්ටි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධි ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි හා ඥාන දර්ශන විසුද්ධි ප්‍රේ හතෙන් අපි මේ තුන්වෙනි විසුද්ධිය පිළිබඳවයි අද කතා කරන්නේ ඒගාවට කතා කරන්න තියෙන්නේ දේශනා කරන්න තියෙන්නේ තෘෂ්ණාව පිළිබඳව තණ්හා 108ක් තියෙනවා 108 ආකාරයකට මේ තෘෂ්ණාව හටගන්නවා. ඒතර දිස්ති විසුද්ධියේදී මෙන්න මේ කරුණු ටික සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ තමයි නාම රූප වශයෙන් බෙදලා වෙන් කළා බලා ගන්න වෙනවා. දැක ගන්නට වෙනවා. දැනගත්තට විතරක් මදි දැක ගන්නත් ඕන. නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. ඒ වගේම ස්කන්ධ පහක් මයි තියෙන්නේ කියලා දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්නත් ඕන. ආයතන හයක් අධ්‍යාත්මික හයක් පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. ධාතු 18ක් පිළිබඳව හොඳට දැනගන්න ඕනේ. සාස්වත උච්ඡේද දික්ටි වශයෙන් වෙන් කරලා දැකීමේ හැකියාව ඇති කරගන්න ඕනේ. ඇති වෙනවා. මේ දික්තිය හෙවත් දර්ශනය හෙවත් දැකීම පිරිසිදු වෙනකොට ඔන්න කරුණු ටික සම්පූර්ණ වෙනවා. ඒ කරුණු සම්පූර්ණ වෙනකොට අපිට ගන්න තියෙන්නේ කරුණු දෙකයි. ඒ කරුණු දෙක තමයි නාමංච රූපංච. නාමයයි රූපයයි. ඒතර අද විස්තර කරන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාව කියන්නේ සිත යම් තැනක ඇලෙනවද එතන තණ්හාව. ඒ සිත ඇලෙන තැන් තියෙනවා 60ක්. ඒ ඇලෙන තැන් 60 අර ඒ 60 තුළ 108 ආකාරයකට සිත හැසිරෙනවා. මේක තේරුම් ගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු චතුරාර්ය සත්‍යයේ සමුදාය සත්‍ය හොඳටම දැනගන්නවා විතරක් නෙමෙයි දැක ගන්නවා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඉදං කෝපන වික්කවේ. දුක්ඛ සමුදය අරිය සත්‍ය. යායන් පන්නා හෝනෝ භවිකා නන්දි රාග සාගතා తත්‍ර తත්‍රාදි නන්දිනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මහණෙනි මේ කාර්ය සත්‍යයක්. ආර්ය කියන්නේ උතුම් ශ්‍රේෂ්ඨ නිවැරදිම වූ සත්‍යයක්. මොකක්ද? සියලු දුක් ඇති කරන එකම හේතුවයි. සමුදය කියන්නේ හේතුවයි. ඒක ලෝකෙ වෙනස් වෙන්නේ. තෘෂ්ණාව තියෙන තාක්කල් සත්‍ය දුකටමයිපත් වෙන්නේ. මම ඒක දැන් පැහැදිලිව පෙන්නලා දෙනවා. දේශනා කරනවා. විග්‍රහ කරනවා. බෙදලා දක්වනවා. හොඳට අහන්න. යායන් තණ්හා පෝනෝ භවික නැවත පුනර්භවයක් ඇති කරන. පෝනෝ භවික. නන්දි රාග සහගත. නන්දිය කියන්නේ කැමැත්ත. රාග කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇලෙනවා. නන්දි රාග සහගත. తත්‍ර తත්‍රාදි නන්දිනී. ඒ ඇලෙන ඇලෙන තැන සතුට වෙනවා. සෙය්‍යතිදං කොහෙද? කාමයන්. කාම තණ්හා. භවයන්. භව තණ්හා. උච්ඡේද දිට්ඨියවත් මේ භවයේ විභව තණ්හා. ඔක 108 ආකාරයකට හැසිරෙනවා. සිත 108 ආකාරයකට හැසිරෙනවා 60 තැනක උපදිනවා. මේක හොඳට බෙදලා බැලුවොත් හොඳට වෙන් කරලා බැලුවොත් බලන්නත් ඕනේ. නැත්තම් අවබෝධයට එන්නේ නැහැ. මේක තමයි දුක්ඛ සමුදය සත්‍ය කියලා අවබෝධ කරන්න නම් මේක බෙදලා වෙන් කරලා බලන්න ඕනේ. බලපුවාම තමයි දැකපු දැකගත්තාම තමයි ස්ථාවර වෙන්නේ. එතකන් ස්ථාවර වෙන්නේ. දැනගත්තට එන්නේ දැන ගැනීම තුල එන්නේ අනුමාන ඥානයක්. දැක ගැනීම තුල එන්නේ ප්‍රත්‍යක්ෂ ඥානයක්. ආයි ප්‍රත්‍යක්ෂයි. මට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. කාගෙන්වත් විමසන්න ඕනේ නැහැ. මම දැක්කා. දැකලා තේරුම් ගන්නේ දැකලා තමයි Taman පිළිගන්නේ. ඒ දැකලා පිළිගන්න එකට තමයි බෞද්ධ දර්ශනය කියන්නේ. බෞද්ධ කියන්නේ බුද්ධිය, දර්ශනය කියන්නේ දකිනවා. බුද්ධියෙන් දැකලා පිළිගන්නවා. එදාට අවබෝධයි දුක්ඛ සමුදය සත්‍ය. ඒක අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක අපි දන්න අපේ සිත තුළ තවදුරටත් පවතින ඉඩදිය යුතු එකක් නෙමෙයි මේක අපේ සිතෙන් බැහැර කළ යුතු එකක් කියන කාරණේ. අන්න බැහැර කරනවාද? 108 ආකාරයකට හැසිරෙන 60 තැනක හැසිරෙන මේ නන්දි රාග සහගත ඒ තැන ඇලෙන తත්‍ර తත්‍රාදි නන්දිනී ඒ තැන සතුටු වෙන 60 තැනේ සතුටු වෙන ස්වභාවය අතහැරෙනවා. නිකම්ම අතහැරෙනවා. බණ කියනකොට කියනවා මේක අතහැරිය යුතුයි කියලා. සෑම දෙයක්ම අතහැරීම තුළ සැනසෙල්ල තියෙන්නේ කියලා කියනවා. නමුත් අතහරින්නේ නැහැ. ඇයි? අවබෝධය තුළ අතහැරෙනවා. ඒකනේ ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මෙහි එව බලව මෙහි ඇවිල්ලා බලන්න. බලලා අවබෝධ කරගන්න පැහැදිලිව නිවැරදිව නිකම්ම අතහැරෙනවා. එදාට සියල්ලෙන් මිදෙනවා. ඒ මිදීමට කියනවා නිවන කියලා. නිරෝධාර්ය සත්‍ය. ඒකට මාර්ගය මේ දේශනා කරන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය කිව්තුම් අෂ්ට කිව්වේ අටට. අංග අටකින් යුත් නිවැරදි වූ මාර්ගය. මොකටද? නිවන හෙවත් විමුක්ති ඥාන දර්ශනයට. විමුක්ති කියන්නේ සියල්ලෙන් නිදහස් වුණා. ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දැක්කා. මම සියල්ලෙන් නිදහස් වුණා කියලා තමන්ගේ මනසින් දකිනවා. ඒකට කියනවා විමුක්ති ඥාන දර්ශනය. එතනට අපි තාම කවුරුවත් ආවේ නැහැ. ආපු නැති නිසා අපි මේ දුක්සහිත සසරේ තවත් විශ්‍රාම ශාලාවක අද නැවතිලා ඉන්නවා. මේ විශ්‍රාම ශාලාවෙන් අද නික්ම යනවද? හෙට නික්ම යනවද? ලබන සතියේ නික්ම යනවද? ලබන මාසේ ලබන අවුරුද්දේ නික්ම යනවද? තීරණයක් ගන්න බෑ. මොනතරම් වස්තු සම්පත් දීපල තිබ්බත් Tamanට තීරණයක් ගන්න බෑ. නිවසේ ඉන්න කිසි කෙනෙකුට තීරණයක් ගන්නත් බෑ. හැබැයි එක දෙයක් අපි දන්නවා. කවදා හරි ඒ දේ සිද්ධ වෙනවා. එහෙනම් ඒ සිද්ධ වුණේ එකපාරක්ද දෙපාරක්ද සිය දහස්වර ලක්ෂ කෝටි ඊටත් වඩා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් ওই මරණයට අපි මුහුණ දුන්නා. ওই මරණය නවත්තන්න බැරි වුණා. ඒ ක්‍රමය තියෙන බෞද්ධ දර්ශනය තුල විතරයි. එහෙනම් අපි බලමු මේ සිත ඇලෙන තැන් කොහෙද? සිත ඇලෙනවා ඇසට කැමති. කවුරු හරි කෙනෙක් කියනවා නම් මගේ ඇසට මං කැමති නෑ කියලා ඒක බොරු. ඇස ප්‍රිය කරනවා. මහණෙනි යමකට යමකට ප්‍රිය කරනවාද? යන් ලෝකයේ ප්‍රිය රූපං සාත රූපං. එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති. යම් තැනක සිත ප්‍රියද, එතන ආස්වාද ජනකද, එතන මිහිරිද, සිත එතන රැඳෙනවා. සිත එතන ලගිනවා. ඒ සිත රැඳෙන සිත ලගින එකට කියනවා තණ්හා කියලා. ඇසට කවුද අකමැති? කැමති. සෑම කෙනෙක්ම කැමති ඇසට. ඔය කැමැත්ත අයින් කරන්න වෙනවා. හැබැයි නිකන් අයින් කරන්න කිව්වට අයින් කරන්නේ අවබෝධය තුල ඇත හැරෙනවා. ඇස ගැන නිවැරදිව දැනගත්තාම දැකගත්තාම ඇසේ තියෙන ඇසට තියෙන ආසාව අතහැරෙනවා. සුභාතරණිය දන්නවා. සල්ලාලේ කැවිල්ලා එයාට අනර්ථයක් කරන්න ලං වුණාම ඇහුවා මේ කාන්තා ශරීරේ ඔබ මොකේද කැමති? දැන් සල්ලාලයා කිව්වේ ඔබ ඔබ හරි ලස්සනයි. ඔය ශරීරය හරි ලස්සනයි. මන්න ඔබගේ දැසට හරි ප්‍රිය කරනවා. ආ එහෙනම් කියලා ගලවලා දුන්නා. මේ දැසටනේ ප්‍රිය කරන්නේ. ගලවලා දුන්නා. දැන් කාටද ඔක කරන්න පුළුවන්? කරන්නේ. ඒ ඇස අල්ලගෙන ඉන්නේ. නන්දි රාග. නන්දි කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. කැමැත්තෙන් ඇසට ඇලිලා ඉන්නේ. ඔව්ද නැද්ද කියලා තමන්ගේ නුවණින් විමසලා බලන්න. ඔන්න සිත ඇලෙන එක තනක්. එහෙනම් ඒක අයින් කරන්න නම් මොකද්ද කරන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇස ගැන දැනගන්න නෙමෙයි ඇස ගැන දැකගන්න. එදාට අයින් වෙයි නන්දිය. ඔය කැමැත්ත, ඔය බැඳීම, ඔය තෘෂ්ණාව. එහෙනම් ඇස කොහොම හටගත් එකක්. දැන් මේ ditthi visuddhiය විස්තර කරනකොට අපි කාංකා විතරණ විසුද්ධියත් භාගයක් අවබෝධ කරලා තියෙනවා. අවබෝධ කරගෙන තමයි ඉදිරියට යන්නේ. මේ එකින් එකකට සම්බන්ධයි මේ විසුද්ධි හතම. ඇස ඇස මගේ කියලා හිතුවොත් වැරදි. ඇස මට අයිති කියලා හිතුවොත් වැරදි. ඒකට කියනවා දික්ටි කියලා. ඒ සිතුවිල්ලට කියන්නේ දික්ටි. දකින්නවද මගේ ඇහැ කියලා? හිතනවද මගේ ඇහැ කියලා? සිත පවත්නවද මගේ ඇහැ කියලා? වැරදි. ඇයි වැරදි කියන්නේ? එහෙනම් හරියක මොකක්ද? හරියක තමයි ඔය ඇස නිර්මාණය කළේ අම්මා තාත්තත් නෙමෙයි. සහෝදර සහෝදරියොත් නෙමෙයි. ඥාති හිතවනුත් නෙමෙයි. යාළු මිත්‍රයොත් නෙමෙයි. තමන්ම තමන්ගේ සිතේ ඇතිවෙච්ච ස්වභාවයයි රස නිර්මාණය කළේ. ඒකට කිව්වා චේතනා කියලා. සිතේ හැසිරෙන ස්වභාවයට කිව්වා චේතනා කියලා. චේතනා කිව්වේ කර්ණයට. මහණෙනි මම චේතනාවම කර්ණය වශයෙන් පනවනවා. චේතනාහම් වික්කවේ කම්මං වදාමි. හොඳට අහලා තියෙනවා. දන්නවා. හැබැයි ඕක තාම දැකගත්තේ නැහැ. එහෙනම් ඇස කොහොමද කර්මයටයි කියන්නේ? කර්මයෙන් සකස් වෙච්ච එකක් නිසා තමයි උප්පත්තියෙම පේන උප්පත්තියෙම පේන්නේ. උප්පත්තියේ ඉඳලාම භාගයට පේනවා යන්තම් පේනවා උප්පත්තියේ ඉඳලා හොඳටම පේනවා. ඉන්නවද? ඔව්. එහෙනම් ඒකට හේතු හොයන්න එතකොට අහුවෙනවා ඔය ඇහැ කවුද හැදී කියලා. මම දේශනා කරන්න ඕනේ නැහැ ඒකට හේතු හොයන්න. එයි බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය තමයි හේතුඵල. යම් තැනක හේතුවක් හදාගත්තද ඒ අනුව ඵලයක් සකස් වෙලා තියෙනවා. එහෙනම් ඇස හැදුවේ මම නෙමෙයි. ඇසට ඇති ආශාව නිසා ඇසට ඇලුනා. ඒක මගේ කියලා ගත්තා. මගේ නෙමෙයි ඔක. ඔකයි කර්මය. අන්න තමන් දැක්කා මේක කර්මයට අයිති එකක් මට අයිති එකක් නෙමෙයි. කර්මය විසින් නිර්මාණය කරපු එකක්. දෙමව්පියෝ දෙන්නට ඇස් පේන්නේ නැහැ දරුවට පේනවා. අම්මටයි තාත්තට ඇස් පේන්නේ නැහැ දරුවට පේනවා. දැකලා තියෙනවා. එහෙනම් කවුද හිටියේ? එහෙනම් කර්මයට අයිති එකයි මගේ කියන්නේ. අනිත් එක ඒ කර්මයට අයිති එක මගේ කියලා හිතුවත් ඕකේ පැවැත්ම තියෙන්නේ ඉතාමත් කෙටි කාලයයි. ඔයාලා හිතන මේ කාලයක් තියෙනවා කියලා. 40 ඇඳිරිය එන්නේ 40 පැන්නාම කියලා. ඒ වෙනස් වීම ආවේ 40 පැන්නාම කියලා. අවුරුදු 45 වුණාම කියලා. නෑ. ඒ වෙනස් වීම පටන් ගත්තේ ප්‍රතිසන්දියත් එක්ක. භව දෙක සම්බන්ධ කළාද යම් අවස්ථාවක? චුති ප්‍රතිසන්දි එදා තමයි ඔකේ විපරිණාමය පටන් ගත්තේ. විපරිණාම කියන්නේ වෙනස් වෙන ස්වභාවය. තියෙන ආකාරයෙන් අන් ආකාරයක් ගන්න ස්වභාවය. එහෙම තිබුණාද නැත්? තිබුණා. ඒ විපරිණාමය ඇති කරන්නේ කොහොමද? කරුණු හතරකින්. කරුණු හතරකින් විපරිණාමය ඇති කරනවා. කර්මෙන් ඇහි අඩු වැඩි හදනවා. වර්තමානයේ සිතේ ප්‍රවෘත්ති අනුව ඇහි අඩු වැඩි හදනවා. සීත උෂ්ණ අයිස් කැටයක් උඩ තිබ්බොත් අකර්මණ්‍ය වෙනවා. ක්‍රියාත්මක කරන්න බැහැ තනින් එහාට. ගිනි ගොඩක් උඩ තිබ්බොත් අකර්මණ්‍ය වෙනවා. සීත උෂ්ණ දෙක සමව පවතින තාක්කල් මේ සතර මහා භූත පඨවි ආපෝ තේජෝ වායෝ ක්‍රියාත්මක වෙනවා සමව පවතින තාක්කල්. එකක් වෙනස් වෙනවද? විකෘතියක් ඇති කරන්නේ. ගන්න ආහාරය නිරන්තරයෙන් හදනවා. කම්ම, චිත්ත, ඍතු, ආහාර. වර්තමානයේ ওই හතරෙන් ඇසේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා. ඒ ක්‍රියාකාරීත්වය දකින්නේ නැති කෙනා කියනවා එහා මගේ කියලා. කිව්ව ගමන් දික්ටි. ඒක වැරදි දර්ශනයක්. එහෙනම් නිවැරදි දර්ශනේ මටයි කියකන්නේ මේ කර්මයටයි කියකන්නේ. හේතුන්ගේ සකස් වෙච්ච එක. හේතු අයින් කළොත් ඇහි ප්‍රවෘත්තිය නවතිනවා. කර්ම සකස් කළේ නැත්තම් සීතෝෂ්ණ නැත්තම් සිතේ ප්‍රවෘත්තිය නැත්තම් ආහාර නැත්තම් ඇසේ ප්‍රවෘත්තිය ප්‍රවෘත්තිය කියන්නේ පැවැත්ම. ඒක නවතිනවා. ඔව්ද නැත්? එහෙනම් ඔක මගේ. එහෙනම් අනුන්ගේ එකක් මගේ කිව්වහම හරිද? නෑ. අන් අයට අයිති එකක් මගේ කිව්වොත් මොකද වෙන්නේ? හරිද ඒක වැරදිද? ඒකයි. උදාහරණයක් කියනවා. පාරේ යනකොට ලස්සන ගෙවල් තියෙනවා. ලස්සන ගෙයක් දැකලා අලංකාර මන්දිරයක් ලස්සන ගෙයක්. ඒ ගෙදරට ගිහිල්ලා වාඩි වෙලා ඒගේ මගේ කියලා කියන්නකො ඒ ගෙදර කට්ටියට. මොකද වෙන්නේ කියලා බලන්න. ඇයි? අල්ලගෙන ගහනවා. ඇයි? ඒක ඒගොල්ලන්. එහෙනම් ඇහත් ඒ වගේ තමයි. ඇහැ කර්මයට අයිති කියලා පිළිගත්ත ගම කම්මස්සගත කර්මයට අනුකූලව හැදුණා. කම්මස්සගත සම්මාදිට්ඨිය. අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නිරන්තරයෙන් හදනවා. එතකොට බලන්න කොච්චර කාලයක් ඔක තියෙනවද කියලා. විපරිණාමයි කිව්ව එකයි. කර්මයෙන් හදන අඩු වැඩි සිතේ ප්‍රවෘත්තිය පවතින තාක්කල් අඩු වැඩි හදනවා. සීත උෂ්ණ සමව තියෙන තාක්කල් ඔක අඩු වැඩි හදනවා. ගන්න ආහාරයෙන් හදනවා. ප්‍රත්‍ය හතරක්. ප්‍රත්‍ය කියන්නේ උදව් වෙන, උපකාර වෙන ධර්මයට ප්‍රත්‍ය කිව්වා. ඒ ධර්මතා හතරෙන් නිරන්තරයෙන් එහා හදනවා. චිතක්ෂණ 17ක් කියන්නේ තප්පරයක්. ඊට වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා නැති වෙලා යනවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවා. ඊට වඩා කෙටි කාලයක් තුල. එහෙනම් යක් තියෙනවද? සම්මුතියෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් නැහැ. බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්නේ සම්මුතිය තුළ නෙමෙයි පරමාර්ථය තුළ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිස්සත්ත නිචීව සත්‍යයකුත් නැහැ, කුජලයකුත් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක් තියෙනවා. ක්‍රියාව සියලුම ඉන්ද්‍රියන්ගේ. නමුත් අපේ සිත ඇහැට ඇලිලාද නැද්ද? ඇලෙන්න හදනකොට නැති වෙලා ඉවරයි. කොහෙද ඇලෙන්නේ? ඇයි? චිතක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙනවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා. ඒක හැක් තියනවද? සම්මුති වශයෙන් තියෙනවා. නෑ කියන්න බෑ. සම්මුති වශයෙන් තියෙනවා. පරමාර්ථ වශයෙන් එහෙනම් නැති දෙයක් නේද අල්ලන්නේ? ඒකටත් කියන එක මගේ කියලා. තේරෙනවද මං කියන එක පැහැදිලිද? අන්නේ අවබෝධය තුළ ඇසට තියෙන අර නන්දි රාග සහගත తත්‍ර తත්‍රාවි නන්දිනී ඒ ආස්වාදය හොයන එක අතහරිනවා. ඇයි? ඇලෙන්න හදනකොට නැති වෙලා ඉවරයි. චිත්තක්ෂණ 17ක් තුළ නැති වෙලා ඉවරයි. ඒතර තප්පරයක් ලක්ෂයකට බෙදලා ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇති වෙලා. හැබැයි ඒකෙත් අවස්ථා තුනක් තියෙනවා. උපාද පිටි බංග. හටගන්න කාලයක් යනවා. පිටි කියන්නේ ප්‍රවෘත්තිය. තාම කෙටි කාලයයි. ශනයක්. විනාශයටපත් වෙනවා. හැබැයි ඒක එකපාර පේන්නේ කාලයක් ගියාට පස්සේ තමයි පේන්නේ. මනසට පේනවා ඒ ස්වභාවය. ඒකයි මේක නුවණින් අවබෝධ කරගත යුතු ධර්මයක් කියලා කියන්නේ. ඇහෙන් දැකලා අවබෝධ කරගත යුතු ධර්මයක් නෙමෙයි මේක. ප්‍රඥාවෙන් අවබෝධ කරගත යුතු ධර්මයක්. එහෙනම් ඇසට ආයෙ ඇලෙනවද? හැට තැනක් තියෙනවා දැන් එක තැනයි කිව්වේ. ධාර හයක් තියෙනවා මේකේ. ඇස ගැන ඔය කිව්වේ. දැස ගැන යථා ස්වභාවය දැනගත්තද? ඔක මෙනෙහි කරන්න. එහෙම නැත්නම් මම දැන් දේශනා කරන කාලය තුල ඔයත්තන්ට මේක අවබෝධ වෙනවා. ඔයාලා මෙතනින් නැගිටිට නැගිටලා එළියට යන්නේ මගේ ඇහැ කියලා අරගෙනම තමයි යන්නේ. ඒක තමයි ස්වභාවය. මෙච්චර කාලයක් උනේ ඒකයි. ඒ ලබා ගන්න ඒ අහලා දැනගන්නා වූ නුවණට පැවතින්න ඉඩ දෙන්නේ ශරණෙන් එකයින් වෙනවා මනසින්. ආයෙත් ඉතින් බණ අහන්න ඕනේ ආයෙත් ඇහැගෙන දැනගන්න. ඉතින් අපිටත් බණ කියලා ඉවරයක් නැහැ. ඔයත්වත් බණ අහලා ඉවරෙකුත් නැහැ. නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක දේශනයයි. දේශනාව අවසානයේ නිවන් දැක්කා. ඇයි අද අපිට බැරි? බණ අහනවා. අහලා ඔඩොක්කේ තියෙන දේ අමතක වෙලා නැකිට්ටොත් මොකද වෙන්නේ? උදාහරණයක් කිව්වේ. බිම. සීයතු ඒක අරගෙන නැගිට්ටොත් අරන් යනවා. ඒ වගේ තමයි මේක. සීය. ඒකට කියවා සම්මා සති කියලා. නිවැරදි සීය. ගත්තා, දරාගත්තා. දරාගත්ත දේ නුවණින් විමසනවා. ප්‍රඥාව. නුවණින් විමසන්න, විමසන්න, විමසන්න සත්‍ය අවබෝධ වෙනවා. ප්‍රඥාව. ප්‍රඥාවන්තින්ටයි දහම. සියලු දෙනා ප්‍රඥාවන්තෝ ඒ නිසායි වාඩි උනේ බණහන්ට. එහෙනම් ලබා ගන්න අවබෝධය වෙනස් කරන්න එපා. ගෙදර ගිහිල්ලා හිතන්න එහා මගේ නෙමෙයි. කර්මයටයි තියෙන්නේ. චිත්තක්ෂණ 17ක් තුළ ඇතිලා නැති වෙනවා. කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නැවත නැවත හදනවා. මොකේට දැලෙන්නේ? ඇහක් තියනවා දැලෙන්නේ. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ සංඥාව කියන්නේ මිරිඟුවක්. මිරිඟුවක් සංඥාවෙන් නැහැ ගත්තේ. සංඥා කියන්නේ හඳුනා ගන්න. කළු ඉන්ද්‍රියාවක් තියෙනවා සුදු ඉන්ද්‍රියාවක් තියෙනවා. ඒ කළු ඉන්ද්‍රියාව මැද්දේ සුදු කළු පාට පිටක් තියෙනවා. ඒකට කියන චක්කු ප්‍රසාද කියලා. සංඥාවෙන් ගත්තා. එතකොට විඥාණයෙන් දැනගත්ත සංඥාවෙන් ගත්ත කළු පාට සුදු පාට විඥාණයෙන් දැනගත්ත හැක් කියලා හැබැයි ප්‍රඥාවෙන් ගන්නෙ කොහොමද එහෙනම් ප්‍රඥාවෙන් ගන්නෙ සතර මහා භූතයෝක තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා සුද්දාස්ත්‍රක කලාපයක් මේ ක්‍රියාත්මක වෙන්නේ එතකොට එහෙනම් අපි දැන් ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන මානෙමි මිරිඟුවක්. සංඥාව කියන්නේ මිරිඟුවක්. ඒතර මිරිඟුව කියන එක දැකලා තියෙනවා. සත්‍ය වශයෙන් තියනවාද? හැබැයි පේනවනේ. එතනට ගියාම අන්න අවබෝධය තුල ගන්නවා සංඥාවෙන් ගන්නෙත් නෑ විඥාණයෙන් ගන්නෙත් නෑ ශනේයෙන්ම ගන්නවා ප්‍රඥාවෙන් හැබැයි අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ මොකක්ද? සංඥාවට අවස්ථාවක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. විඥාණයට අවස්ථාවක් දෙන්න පුරුදු වෙලා තියෙනවා. විඥාණය කියන්නේ දැනගන්න. සංඥාව කියන්නේ හඳුනා ගන්න. ඒ දෙකට ඉඩ දීලා තියෙනවා. ප්‍රඥාව පැත්තකින් කියලා තියෙනවා. මොකද්ද ගන්න ඕනේ? ඒකට මනස ප්‍රඥාවෙන් ගන්න. ඇහක් දැක්ෂණය වෙන්නේ. ක්‍රියාවක් තියන්නේ ඔකේ. ඇහැ ගැන පරීක්ෂා කරපු කොහෙන්ද? ඒ සතර මහා ධාතු එහෙම නැත්නම් සුද්දාස්තික කලාපය ඒ කර්මයන්ගෙන් සකස් වෙච්ච ආකාරය කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍යහතරෙන් නිරන්තරයෙන් පිළිලෙන බව දැක්කේ කොහෙන්ද? සිතින්. ඒකට කියවා නාම කියලා. එතකොට සිතේ සිතෙන් ඇලීම ඇති වෙන්නේ හැට? ඒකට කියවා තණ්හා කියලා. ඒකට තණ්හාවත් නාම ධර්මයක්, සිතක් නාම ධර්මයක්, ඇහැ රූප ධර්මයක්. ඒතර ඇහැ තුළ ක්‍රියාත්මක වුණේ නාම රූප දෙකක් නෙමෙයි. මේ දික්කේ විසුද්ධි වීම තුළ එන්නේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප පිරිසිඳිව දැනගන්නා උනුවණක් එන්නේ. අන්නේ ධර්මතා දෙක සිටේ හොඳට පළපදියම් වුණාද? සිතේ හොඳට පිහිටියද? නාම රූප පරිච්ඡේද ඥානේ. මේක ඕනේ. මේ ධර්මතාවය ඇති කරගන්න ඕනේ ඉදිරියට යන්න. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕන නේ. ඕනේද නැත්? ඕනේ. එයි. නිවා ගන්න. ඒටක් කල ඇවිලෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි ඇහැ ඇවිලෙනවා. එයි. ඔකෙන් නිරන්තරයෙන් හොයන්නේ රූප. ලස්සන රූප හොයනවා ඔකෙන්. ඉතින් ඇවිල්ලෙනවනේ ඔක. මහණෙනි කන ඇවිල්ලා ගත්ත එක. කන ගිනි ගන්නවා. ඇයි? ඔකෙන් හොයන්නෙම මිහිරි ශබ්ද. නන්දි රාග සහගත සිත ඇලිලාද? ඇලිලා. නාසය ගිනි ගන්නවා. ඇයි? ඒකෙන් හොයන්නෙම සුවඳ. මහණෙනි දිව ගිනි ගන්නවා. ඇයි? ඔකෙන් හොයන්නේම මිහිරි රසය. ඔව්ද නැද්ද? නුවණින් විමසලා තේරුම් ගන්න දකින්නේ සත්‍යයි. කතා කරන්නේ සත්‍ය පිළිබඳ. දිව හොයන්නේ මොන? මිහිරි රසය. ශරීරය හොයන්නේ මොකක්ද? සුමුදු පහස හොයන්නේ. මනස හොයන්නේ මොනවද? ඉතු වෙන අරමුණු හොයනවා. ඉතු වෙන අරමුණු ඉතු වෙනවනේ ඒක තමයි මනස හොයන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නාසය ගිනි ගන්නවා. දිව ගිනි ගන්නවා. ශරීරය ගිනි ගන්නවා. මනස ගිනි ගන්නවා. අර කිව්වනේ. රැයට ගිනි ගන්න රැයට දුම් දානවා. දවල්ට අහලා තියෙනනේ. රැයට දුම් දානවා දවල්ට. දවල්ට ගිනි ගන්නවා. ඇයි? ඇවිද ඇවිද හොයන්නේ පංචේන්ද්‍රයන්ගෙන් ආරම්භයි. රැයට දුම් දානවා. ඇයට නිදින ඉන්ද්‍රියන් ටික. ඉන්ද්‍රියන් ටික අක්‍රියයි. ඇස නිදි. කන, නාසය, දිව, ශරීරය නිදි. හැබැයි දුන් දාන එක. දවල්ට නැකිට වෙලේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනකම් මොකද්ද හොයන්නේ? ගිනි ගන්නවද නැද්ද? ඉතින් ඔකේ නිවීමනේ නිවන කියන්නේ. ඇසේ නිවීම නිවනයි. කනේ නිවීම නාසයේ නිවීම, දිවේ නිවීම, ශරීරයේ නිවීම, මනසේ නිවීමම නිවනයි. පැහැදිලිද කියන්නේ? එහෙනම් ඇසට ඇලෙනවද? ඔය ඇලෙන එක තමයි. කන කනත් ඒ විදිහම තමයි සතර මහා ධාතේ වසුද්දාස්තික කලාපයක් තියෙන්නේ. කර්මයට අයිති ඒ විදිහට දකින්නේ කන මගින්. කනට ඇලිලා සිත. මොකක් හරි දෙයක් වුණොත් කුංචි සතෙක් හරි ගියොත් ඉක්මනට ගිහිල්ලා අයින් කරගන්න. කෑ ගහනවා, අඬනවා, වැළපෙනවා. ඇයි? මගේ. දෙහෙම කරන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. කන ගැන දැනගන්න, දැකගන්න. එතකොට ඇලෙන්නේ නැහැ සිත. අර ඇස ආකාරයෙන්ම තමයි කන. මගේ කියන එක හරිද? නැහැ. එහෙනම් කාගේ ඒකනේ මං කිව්වේ. අර අනුන්ගේ ගේකට රින් ගේකට ගිහිල්ලා ඉවර වෙලා ගේ මගේ කිව්වොත් ඒ ගෙදර මිනිස්සු අල්ලන් ගහනවනේ. ඔව්. දෙකම තමයි ඔක වෙන්නේ. පටවි ධාතුව වෙනස් වුණාම අපි අඬනවා. එයි. පටවි ධාතුවේ වෙනසක් ඇති වුණාම ඒ කියන්නේ පටවි ධාතුව ආපෝ තේජෝ වායෝ. ඒකට තදගතිය වෙනසක් ඇති වුණොත් කෙස්වල, ලොම්වල, නියවල, දත්වල, සම්මස්නහර ඇට ඇට ලොඳ වකුගඩු ආදී ඒ වෙනසක් ඇති වුණොත් අඩන්නේ නැද්ද? රෝගයක් ඇති වුණොත් අඩන්නේ නැහැ. ඇයි අර භූතය ගහනවා. අල්ලගෙන ගහනවා. දැන් ආපෝ ධාතුවේ වෙනසක් ඇති වුණොත් අඩන්නේ නැද්ද? ඊළඟ ඇවිල්ලා තියෙන එකක් COVID 19 කොරෝනා දැන් මොකක්ද? ආපෝ ධාතුවේ වෙනසක් නෙමෙයිද තියෙන්නේ? සෙමයි එම්බිරිස්සාව, සෙම, කැස්ස. ඒක නේ තියෙන්නේ. ආ? ආපෝ ධාතුවේ වෙනසක් තියෙනවා. ඇයි ඒ? ඒ භූතය ගහනවා. ඒ භූතය වෙනස් වෙලා තියෙන්නේ. සමව පවතින තාක්කල් නිරෝගී. වෙනස් වෙච්ච ගමන් එතකොට එයා එන්නේ අර තේජෝ ධාතුවත් වැඩි කරගෙන එන්නේ. උණුසුමත් වැඩි කරන්නේ දෙන්නේ. ආපෝ ධාතුව විකෘති කරගෙන එනකොට උණුසුමත් ඒකනේ අර මොකද්ද මැෂින් එකක් මෙතනට තියලා බලනවා නේ. ආ උණ තියනවාද කියලා. ඒ කියන්නේ තේජෝ ධාතුව. එයත් වෙනස් වෙලා. දැන් එතකොට වෙනස් වීම තුළ මොකද්ද තියෙන්නේ? අල්ලගෙන ගහන්නේ නැද්ද? ඒ භූතය ගහනයි. වායෝ වායුව වෙනස් වුණා. හුස්ම ගන්න අමාරු සමහර අය. නේ. එදුම වගේ තියෙනවා. ඒතර ශරීරේ පුරා ඇසිරෙන වායුවක් තියෙනවා. මැදෙන් ඉඳලා පහළට බහින වායුවක් තියෙනවා. මැදෙන් ඉඳලා උඩට එන වායුවක් තියෙනවා. හුස්ම ගන්න පිට කරන වායුවක් තියෙනවා. ශරීරේ පුරාම ඇසිරෙන වායුවක් තියෙනවා. ඒ වාතාමාරු කියලා එකක් හැදෙනවා. ධනිෂ් නවන්න බෑ. කොන්ද නවන්න බෑ. බෙල්ල හරවන්න බෑ උදේට නැගිට්ටා. නේ. දැන් එහෙම හිතලා සමහර අය කොට්ටේ තව්වට දානවා. එතන තමයි ලෙඩේ කියන්නේ කියලා. රෝගය එතන. නැහැ. වෙලා තියෙන්නේ මොකද්ද? වායෝ ධාතුව වෙනස් වෙලා. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? ඒ භූතය ගහනවා. දැන් එතකොට කී දෙනෙක් ගහනවද අපි? අර ගෙදරින් හතර දෙනා හතර දෙනාම අල්ලගෙන ගහන. ඇයි? අනුන්ගේ ගේකට අපි රිංගලා ඉන්නේ. ගේකට රිංගලා මේක මගේ. මගේ කියපු ගමන් මොකද වෙන්නේ? ගුටි කන්න වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මගේ කියලා ගත්ත තැන මම කියලා ගත්තත් දික්ටි මගේ කියලා ගත්තත් දික්ටි මට අයිති කියලා ගත්තත් දික්ටි දික්ටි කියන්නේ වැරදියට දැක්කේ වැරදියට දැකීම තුළ තමයි වැළෙන්නේ තණ්හාව ඇති වෙන්නේ වැරදියට දැකීම තුළ නිවැරදිව දැක්කද ඇලීම අයින් වෙනවා එතකොට පටවි ධාතුවට ඇලිලා වැඩක් තියනවද ඇලුනොත් අර ගහනවා අල්ලගෙන කොයි වෙලේ හරි. ආපෝ ධාතුවට ඇලුනොත් ඒක කොයි වෙලේ හරි ගහනවා අල්ලගෙන. තේජෝ ධාතුව උණුසුමට ඇලුනොත් ඒක කොයි වෙලේ හරි අඩු වෙලා යනවා. දැන් අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා ඇවිල්ලා අවසානයේම නෝට් එකට දැස්සොත් මොකද කරන්නේ? ඊට පස්සේ ඉතින් අර ට්‍රේ මේ මේකටද ට්‍රේ එකට දාලා ගිහින් දානවා කොහට? මචිලි. මිනි කාමරෙට. නේ? ඒතර උණුසුම අඩු වුණත් ඒත් බෑ. වැඩි වුණත් සමව පවතින තාක්කල් මේක පවත්වන්න පුළුවන්. ඒ සතර මහා ධාතු සමව පවතින තාක්කල්. එහෙනම් අපි ඇලෙන්නේ මොකටද? අර තෘෂ්ණාව හේවත් ඇල්ම, නන්දිය, රාගය ඇයි අපි ගන්නේ? ඇලෙන්නේ ඇයි? ඇලෙන්නේ මොකටද? නොදන්න හින්දා ඇලෙනවා. දන්නේ නැති හින්දා ඇලෙනවා. ඒ දන්නේ නැති එකට කියනවා අවිද්‍යාව කියලා. අවිද්‍යාව කියන්නේ මොකක්ද? දන්නේ නොදන්නාකම, නොතේරෙනකම, නොවැටහීම, මුලාව, රැවටීම, අනවබෝධය. ඒ තුලයි යලෙන්නේ. බුදුරජාණන් වහන්සේට ඇලිච්ච තැනක් තියෙනවද කොහෙද? එක කුච්චරෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සතුටින් මොනවා ලැබුණාද මොනවා ලැබුණාද කියලා ඇහුවා. ආ එහෙනම් ඔබ වහන්සේ දුකෙන්ද ඉන්නේ? ආ මොනවා නැති වුණාද? ප්‍රශ්න දෙකයි උත්තර දෙකයි එතන ඉවරයි. අපට තියෙන නේද දෙක? ඇයි? අවිද්‍යාවයි තණ්හාවයි තියෙනවා. එහෙනම් නාසයත් ඒ වගේ එකක්. ඇයි නාසයට ඇලෙන්නේ? දිවත් ඒ වගේ එකක්. ශරීරය ශරීරයත් ඒ වගේ එකක්. ඇයි ශරීරයට ඇලෙන්නේ? ශරීරය මගේ කියලා ගන්න තාක්කල් ශරීරයට ඇලෙනවා. හතර මහා ධාතුන්ටයි ති කර්මයේ විසින් නිර්මාණය කළා අර ප්‍රත්‍ය හතරෙන් උපදවනවා චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා කියන දර්ශනයට ආපුදාට ශරීරය නන්දිය අතහරිනවා. කැමැත්ත අතහරිනවා. එතකන් අතහරින්නේ. එහෙම. එයි අල්ලන්න වෙලාවක්වත් නැහැ. මං කියවනේ තප්පරය ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක්. එහෙනම් කොහොමද අල්ලන්නේ? අල්ලන්න වෙලාවක්වත් නැහැ. හැබැයි අර කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන් නැවත නැවත නිපදවන හින්දා අපිට මේ දර්ශනය පේන්නේ සම්මුතියෙන් ගන්නෙ ප්‍රඥාප්තියෙන් ගන්නෙ නෑ දහම අවබෝධ කරන්න නම් පරමාර්ථයට මෙන්න ඕනේ පරමාර්ථය දර්ශනය වුණාද අවබෝධයි අවබෝධය තුල අතහැරෙනවා නන්දිය එතනින් ඉවරයි නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දිනී සෙය්‍යතිදා කාමතණ්හා ඇහෙන් හොයන්නේ කාමය. ඇයි? ලස්සන රූප කැමති. කැමති කියන්නේ කාමය. කනෙන් හොයන්නේ කාමයයි. නිරි ශබ්ද. ඒකට කැමති. ඒ කාමය. නාසයෙන් හොයන්නේ සුවඳ. ඒකට කැමති. ඒ කාමය. දිවෙන් හොයන්නේ රසය. ඒකට කැමති. ඒ කාමයයි. ශරීරයෙන් හොයන්නේ පහස. ඒකට කැමති. ඒ කාමයයි. මනසින් හොයන්නේ ඉරුමේ ඉටු වෙන අරමුණු. ඒකට කැමති කාමයයි. මේ සියලු ඉන්ද්‍රියන් ගැන හොයන්නේ මොනවද? කැමති දේ. කැමති දේ නෙමෙයිද හොයන්නේ? දාස් ගණන් වියදම් කරලා, ලක්ෂ ගණන් වියදම් කරලා, කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කරලා හොයන්නේ කැමති දේ නෙමෙයි. අකමැති දේද හොයන්නේ? කැමති දේ හොයන්නේ. ඉතින් කාමයෙන් හොයන්නේ. කාම තණ්හා. අන්න බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා. එතකොට කාම තණ්හා කාමයට ඇලිලා සිත ඇලිලා ඇලුනොත් මොකද වෙන්නේ? ඇලුනොත් ඇලිච්ච තැන පහළ වෙනවා. ඇලිච්ච තැන පහළ වෙනවා. කොහෙටද? ඇස කන නාසය දිව ශරීරය මනස පිනවන්න සුදුසු ආකාරයට බාහිර ද්‍රව්‍යයන් ටික සකස් කරගත්තා. ලස්සන රූප, මිහිරි හඬ, හොඳ මිහිරි සුවඳ, මිහිරි ආහාර, ප්‍රණීත ආහාර, සුමුදු පහස ඒ තුල අරමුණ ඉටු වෙනවා. ඒකම නෙහුව. එතකොට ඒ තුල සිත එතන ඇලිලා නම් ඒ ඒ වස්තු වලට කිව්වා වස්තුකාම කියලා ඇලෙන සිතට කිව්වා ක්ලේශකාම කියලා. කෙලස් සිත අපිරිසිදු වෙලා ඉවරයි. සිත දෝෂය වෙලා ඉවරයි. සිත කිලිටි වෙලා ඉවරයි. තේරෙනවද එහෙනම් නන්දි අයින් කරගන්න ඕනේ එකක්ද කාම තණ්හා කියන එක කාමයන්ට ඇති තෘෂ්ණාව කාමයන්ට ඇති ආශාව ඇල්ම අයින් කරගත යුතු එකක්ද තවදුරටත් පවත්වන්න පැවතිය යුතු එකක්ද බුද්ධියෙන් ගන්න බුද්ධිමතාට තේරෙනවා මේක අයින් කළ යුතු එකක් නිවන තියෙන තැන වචන තුනකින් කියනවා පංචකාම සම්පත්තිය අතහරින්නේ. අතීතය අනාගතය අතහරින්නේ. සියලුම බලාපොරොත්තු අතහරින්නේ. එතන නිවන. පැහැදිලිද කියපේ? පංචකාම සම්පත්තිය අතහරින්නේ. අතහරිනවා කියන්නේ ආය හොයන්න එපා. ඒකනේ අතහරිනවා කියන්නේ. අතීතය අනාගතය අතහරින්නේ. මේට විනාඩියකට තත්පර කීපයකට කලින් අතීතය අතහරින්නේ. වැඩක් නැහැ. මැරිලා ඉවරයි. ඇයි මැරිච්ච අයත් එක්ක සම්බන්ධකම් පවත්වා? අපි කරන්නේම මොකක්ද? මැරිච්ච අයත් එක්ක සම්බන්ධකම් පවත්නවා, ඉපදිලා නැති අයත් එක්ක සම්බන්ධකම් පවත්නවා. කවුද මැරිලා? අතීතය. ඒක ආයි එනවද කවදාවත්? කවදාවත් එන්නේ නැහැ. නූපන් අනාගතය තව විනාඩියකින් මොනවා වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. එහෙනම් එයා ඉපදිලා නැහැ. එයත් එක්ක සම්බන්ධකම් පවත්වන. ඒ අනාගතයට හදනවනේ. අරමුණු හදනවා අනාගතේ. අතීතයෙන් අරගෙන. පැහැදිලිද කියන්නේ? ඒතර මැරිච්චයත් එක්ක සම්බන්ධකම් පවත්වනවා. නූපන් අයත් එක්ක සම්බන්ධකම් පවත්වලා අපි ආස්වාදයක් හොයනවා. ඒ ආස්වාදය හොයන්නේ සිතේ තණ්හාව තියෙන තාක්කල්. එහෙනම් දැන් මොකටද ඇලෙන්නේ තියෙන්නේ? ඇසට ඇලෙනවද? හරි. දැන් ඔය 6යි කිව්වේ. තව 54ක් තියෙනවා කියන්නේ. කාලය පිළිබඳව දැනුම් දෙනවා. ඒ විදිහට ගන්න. ద్వාර 6ක් මම 60 කියන්න. ద్వාර 6යි. ඒ ద్వාර 6ට ඇතුල් වෙන්නේ අරමුණු 6ක්. 12යි. ඒ තුල හටගන්නේ සිත් 6ක්. විඥාන 6යි. ඒ කර්ණ තුන එකතු කරන ස්පර්ශ 6යි. ස්පර්ශය නිසා විඳීම් හයයි. සංඥා හයයි. සංචේතන හයයි. ඇලෙනවා. මේ ඇලෙන තැන්. තණ්හා හයයි. තණ්හා 108ක් තියෙනවා. හයක් පිළිබඳ අවබෝධය ඇති හැමදෙට. විචාරක හයයි, විචාර හයයි, 60යි. ඔය 60 තුල තමයි සිත ඇලෙන්නේ. 108 ආකාරයකට සිත හැසිරෙනවා. ඔය 60 තුල. එතකොට එහෙනම් අපි ගලවන්න ඕනේ. ඔය 60ෙන් ගලවන්න වෙනවා. එහෙනම් 60 ගැන අපි දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. දැනගත්තට විතරක් බෑ. දැනගත්තාම එන්නේ අනුමාන ඥානය. දැක ගැනීම තුළ දැන් මම ඔය මෙච්චර වෙලා පැහැදිලි කරපු ඇස කන නාසය දිව ශරීරය කියන. ඒතර මනසත් ගත්තොත් මනසත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එක. විඥානය හේතු ප්‍රත්‍යයෙන් හටගත් එක. ඇසයි රූපයයි නැත්තම් දැකීමේ සිතක් කිසි කෙනෙකුට හදන්න බෑ. ඇසයි රූපයයි නැත්තම් දැකීමේ සිතක් හදන්න පුළුවන්ද? බෑ. ඒ එක විඥානයක්. තොර කායි ශබ්දයයි නැත්තම් ඇහිමේ සිතක් හදන්න පුළුවන්ද? දිහිරි පුජ්‍යලයට ඇහිමේ සිත් හැදෙනවද? අන්ධ පුජ්‍යලයට දැකීමේ සිත් හැදෙනවද? නාස්‍යයි ගන්ධයයි නැත්තම් ගඳ සුවඳ දැනගැනීමේ සිතක් හැදෙනවද? දිවයි රසයයි නැත්තම් රස දැනගැනීමේ සිතක් හැදෙනවද? කවදාවත් හැදෙන්නේ ශරීරයයි පහසයි නැත්තම් ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිතක් හැදෙනවද? ඒත් නෑ. මනසයි අරමුණුයි නැත්තම් අරමුණු දැනගැනීමේ සිතක් හැදෙනවද? මනෝ විඥාන. ඔය හැම හට නොගන්න තැන කොතනද? නිවන. හට ගන්නවද? හැබැයි හට ගන්නවා. රහතන් වහන්සේටත් ඇහැයි රූපයයි නිසා චක්කු විඥානය හට ගන්නවා. හැබැයි ඒක සිතට ඇලිලා නැහැ. ඇසට ඇලිලත් නැහැ. බාහිර රූපයට ඇලිලත් නැහැ. ඒ දෙක නිසා හට ගන්න සිතට අපි ඇලිලාද නැත්නම්. ඇයි? ඇහැ ගැන දන්නෙත් නැහැ. ඇහැ ගැන දකින්නෙත් නැහැ. රූප ගැන දන්නෙත් නැහැ. රූප ගැන හරියට දකින්නෙත් නැහැ. ඒ දෙක නිසා හට ගන්න සිත ගැන හරියට දන්නෙත් නැහැ. හරියට ඒ නිසා ඇලෙනවා. තේරෙනවද? පැහැදිලිද කියන්නේ? දැන් මොකද කරන්නේ එතකොට? ඊටු ටික ගෙදර ගිහිල්ලා පරීක්ෂා කරලා බලන්න. මං කිව්වා තව 54ක් තියෙනවා කියලා. එතකොට තේරෙනවනේ. ඔය 60 පිළිබඳ හොඳට බලන්න සිත ඇලෙනවද නැද්ද කියලා? ඇලෙනවා. ඇලුනද? ඒකට කියනවා නන්දි රාග සහගතක්. ඉදං කෝපන වික්කවේ දුක්ඛ සමුදයං. මෙන්න දුක ඇති කරන හේතුව හැදුවා. ඉතින් හේතුව හැදුවාම ලැබෙන්නේ මොකද්ද? ඵලයක්. එයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිවන හැර අනිකුත් සියලුම දේවල් හේතු ප්‍රත්‍යයෙන්. එහෙනම් හේතු හැදුවොත් ඒ samudāri සත්‍ය එහෙම නැත්නම් ඒ තෘෂ්ණාව චුට්ටක් හරි තිබුණොත් දුකත් ඒ තරමටම තියෙනවා. තණ්හාව බලවත්ව තියෙනවද? ඒ තරමටම දුක් වැඩි. ඇයි? සිත ඇලිච්ච තැන සිත ලගිනවා. ලැබි සිත ලැබපු තැන පළපදියම් වෙනවා. ඉතින් gedaraට තණ්හාව නම් අල්ලගත්තේ gedara නම් ඔයාලා හිතනවාද මරුණට පස්සේ වත්තෙන් එළියට යයි කියලා? නෑ. අවසාන අවස්ථාවේ අරමුණු උනේ තෘෂ්ණාව තිබුණේ හදාගත්ත ගෙටනා නන්දිරාග සාගතා. නන්දිය, කැමැත්ත, රාගය තිබුණේ නිවසට නම් චුති ප්‍රතිසන්දි දෙකට යන්නේ එක චිතක්ෂණයයි. මෙතන නැති වෙනත් එක්කම ගේ දොරමුල්ලට එලා ඉන්නේ. ගේ දොරමුල්ල ඉන්නවා. පිළිකන්නේ ඉන්නවා. පහළ යටලියට එලා ඉන්නවා. ඉස්සර ගහක් තියෙනවා නම් ගහට එලා ඉන්නවා. එතකොට හොඳයිද මේ නන්දිය හෙවත් නන්දි රාග සාගත తත්‍ර తත්‍රාබිනන්දිනී ඒක හොඳයිද මොකක්ද ඇති කලේ ප්‍රේතෙක් කළා එක්ක තිරිසනෙක් කළා එක්ක අකුසල බලවත් නම් ධම්ම අටමහා නිරයට චුලසෝතාපන්නවත් උනොත් ඉතින් ඉදිරියේදී පිළිබඳව කතා කරනවා දේශනා කරනවා කාල වේලාව අවසන් වෙලා තියෙනවා කියපු කරුණු ටික පැහැදිලි සෑමදාම අහන්න බ්‍රාහස්පතින් දවසේ සසරෙන් නිවනට අවශ්‍ය කරන්නේ ඒක. දැන් සසරේ අපි ඇවිත් දැති. නේ. ඇවිත් දැති නේද? දැන් මොකද්ද කරන්නේ? නිවීම. ඒක තමයි ඒක ලබන්න පුළුවන් බුදුදහම තුල විතරයි වෙන ආගමක දහමක දර්ශනයක මතයක වෙන වෘතයක වෙන පිළිගැනීමක වෙන ඇදහිීමක මේ උතුම් විමුක්තිය ලැබෙන්නේ නැහැ එහෙනම් හොඳයි එහෙනම් ධර්ම දේශනාව අවසන් කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු Thank you.